අරුණ මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේ අද අපිට මේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ පැහැදිලි කරාට වඩා ඊ타ත්ම ගැඹුරින් සහ පැහැදිලිව වේදනාව ගැන අපිට කියලා දුන්නා. ඒකට බොහොමත්ම පිං සාදු සාදු සාදු. ඒ ඒ කොටස අහගෙන ඉන්නකොට මේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි ඒ වගේ මේ ඒ පොත කියවනකොටත් මම ඒ ඒ ප්‍රශ්නේ අහන්න කියලා හිටියා. දැන් මේ වේදනාව කියන අපූර්ව සංසිද්ධිය සංසාරය තුල අපි ගෙනියන්න බොහොම බලයක් ඇති කරලා දෙන සංසිද්ධිය නිවන් දකින්න කෙනෙකුට වෙන හැටි එයා හසුරවන හැටි ස්වාමින් වහන්සේ පැහැදිලි කරා. ඒකම අපි ගත්තොත් මහා බෝධිසත්වයක් වශයෙන් ඒ කරුණ දැන් ඒ බෝධිසත්වයා අබිනීහාරයට පළමුවම ඒ කියන්නේ මේ මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් නියත විවරණ ලබන්න පළමුව පටන් ඒ බෝධිසත්වයාට මේ සංසිද්ධිය මට හිතෙනවා දැනෙනවා ඇති අපි සාමාන්‍ය නිවන් දකින්න බලාපොරොත්තු වෙන කට්ටිය දකින්නට වඩා ටිකක් වෙනස්ව. ඒ කියන්නේ දැන් මේක හරි විනෝදමත් සමහර විට ඒ කියන්නේ ගැඹුරට යන මනස පුබුදවන දෙයක් හැටියට එයාට දැනෙන්න පුළුවන් කියලා හිතෙනවා මේ කාරණා නිසා. දැන් ස්වාමින් වහන්සේ කිව්වේ දුක් වේදනාව පරිශ්‍රණයට යොමු වෙනවා කියලා. නමුත් ඒ වගේ කෙනෙකුට දුක්ඛ සහ සුඛ වේදනාවන් දෙකම පරිශ්‍රණයට යොමු වෙන්නට පුළුවන්කමක් තියෙනවා. මොකද එයා දකිනවා ඇලීම් ගැටීම් ඇති වෙනකොට ඒ නිසා ඇතිවෙන මේ தත්වයන් දෙකම දැනගෙන අර ආත්මයෙන් ආත්මයට ආත්මයෙන් ආත්මයට කල්ප ගානක් ඒ පුහුණුව කරනකොට ඒක දිගේ ඕනවට වඩා යාම කොයි පැත්තට වුණත් මේ තමන් බුද්ධ භාවයට යනවා නම් ඒක වැලකීමක් වෙනවා කියලා එයාට දැනගන්න පුළුවන් උදාහරණයක් වශයෙන් දැන් එක අවස්ථාවක ඒ ඒක වුණේ අබිනිහාරෙන් පසුව වෙන්න ඕනේ අතපය කපනකොට පවා අපේ බුදුරජාණන් වහන්සේගේ ගැටීමක් නැතිව ඊටාම මධ්‍යහත් සිතින් ඉන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ බෝධිසත්වයන්න් වහන්සේ බොහෝම ඉහළ සැප සම්පත් තිබිච්ච ජීවිත තිබ්බා. රාජ්‍ය ජීවිත. ඒවයින් පවා අභි ඒවයින් ගැලවිලා මහානකමට ගිය අවස්ථා ගැන සඳහන් වෙන ඕනේ තරම්. ඒ කියන්නේ සුඛය දිහා අර සිද්ධියම දකින්න පුළුවන්කමක් ඇති වෙන්න ඇති. මේ ගැන ටිකක් පැහැදිලි කරොත් ස්වාමීන් වහන්සේ. ඇත්තටම දැන් බෝසත්වරයෙක් දුක්ඛය නිසා විතරක් නෙමෙයි සුඛය නිසාත් පරේෂණයට යමුනා. හැබැයි ඒ බෝසත්තරයා ඒ සුඛ දුක්ඛ වලින් පාලනය කරන தත්වයෙන් හුඟක් එහාට ගිය චරිතයක් හැටියට තමයි වඩා වැඩෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. මොකද සාමාන්‍ය ලෝකයා ඒ කියන්නේ අරහත්ත්වයට පත් වෙන්නට යන ගමනේදී ඒතනත්තාට මේ සුඛ දුක්ඛ කියන తত্ত্বය යම් යම් ස්වභාවයන් අවබෝධ කරන්න පදනම් වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් මේ දුක්ඛය කියන කාරණේ මූලික කොටගෙන දුක්ඛ වේදනාවෙන් මිදීම සඳහා තමයි අපි ගොඩාක් දෙනා මේ කටයුතු කරන්නේ. එහෙම එහෙම ගිහිල්ලා තමයි අපි දුක්ඛ ලක්ෂණය හඳුනගන්නේ. හැබැයි සම්මා සම්බුදුරේකට දැන් අපි ඉන්ද්‍රිය ධර්ම හැටියට කතා කළා මේ සුඛ දුක්ඛ සෝමනස්ස දුන්නස උපේක්ඛා කියන පහ. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම හැටියට නිර්වාණගාමිනී මාර්ගයේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කතා කරනවානේ. ඒතර බෝසත්ත්වයාගේ චරිතය හැඩගැහෙන්නේ සද්ධා චරිත, එහෙම නැත්නම් විරිය චරිත, එහෙම නැත්නම් ප්‍රඥා චරිත හැටියට. සද්ධාධික බෝසත්ත්වරු, වීර්යාධික බෝසත්ත්වරු, ප්‍රඥාධික බෝසත්ත්වරු. එතකොට මේ හැම කෙනාටම ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව මහා ප්‍රඥාව සහ මහා කරුණාව තමයි එතනදී ඒ බෝසත්ත්වයා හසුරුවන ප්‍රධාන සාධක දෙක වෙන්නේ. එතනදී උන්වහන්සේට මේක සුඛ වේදනාවද මේක දුක්ඛ වේදනාවද මේක කුසල විපාකයේද මේක අකුසල විපාකයේද කියන එක ඒතරම් ලොකු දෙයක් නෙමෙයි ඒවා සමහ ඒවා නොසලකා හරින තරම් ඒ මොකද ඒව මත යැපෙන යැපෙන එක බොහොම මේ ප්‍රාථමික ලෝකයේ ස්වභාවය. සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්යන් මත යැපෙන ස්වභාවය. ඒතර මහා පුරුෂයෙක් හැම විටම ඊට වඩා පරමාර්ථයක් එක්කලා යැපෙන කෙනෙක්. එතකොට මේ පරමාර්ථය මොකක්ද? මේ සත්වයින් මේ nissara ස්වභාවයෙන් මුදවා ගන්න එක. එතකොට මේ nissara බව සත්වයින්ට අවබෝධ කරලා දෙන එක. ඇත්තටම දැන් දුකින් මුදවනවා කියලා මේ පීඩාවක් නැති කරන්න බුදුහාමුදුරුවෝ කටයුතු කළා නෙමෙයිනේ. එහෙම පීඩාවක් නැති කරන්න කටයුතු කරනවා නම් දැන් අර එක පොඩි හාමුදුරන වස්සරියත් හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරනවා සරියුත් හාමුදුරන්ට බඩේ අමාරුවක් හැදිලා උන්වහන්සේ ඖෂධ පැලෑටි ටිකක් හොයන්න කැලේට යනවා. ඒතකොට උදේ පාන්දර පාත්‍රෙත් අරගෙනම උන්වහන්සේ වඩිනවා කාල වේලා ගත වුණොත් පින්න පිණු සිඟාගෙනත් එන්නට බලාගෙන. එතකොට උන්වහන්සේ අර පාත්‍රයේ ගහක් මුල තියාගෙන එතන තිබිච්ච දිය කඩਿੱත්තකට මෝන ටිකක් සෝද ගන්න ගිය අතරේ රජමාලිගාවට හොරු පැනලා ස්වර්ණාභරණ ආදී අරගෙන මේ කැලේ මැද්දෙන් දුවගෙන එනවා මේ හොරු කියන සංඥාවත් එක්ක රාජපුරුෂයත් පස්සෙන් දුවගෙන එනවා එතකොට අර හොරු මොකද කළේ මේ හාමුදුරුවෝ දැක්ක පාත්‍රයේ ගහයට තියනවා දැක්ක ගෙනාපු රණ්ණාභරණ ටිකක් අර පාත්‍රයට දාලා අරගොල්ලෝ පලා ගියා ඊට පස්සේ අර රාජපුරුෂයා ඇවිල්ලා බලනකොට පාත්‍රයේ තියෙනවා රාජභාණ්ඩාගාරයෙන් හොරකම් කරපු දේවල් එතකොට හාමුදුරනමක් ඉන්නවා දිය කඩਿੱත් ළඟ කාගේද මේ පාත්‍රය කියලා මම මගේ කියලා කිව්වා එහෙනම් එන්න රජුරෝ ළඟට කියලා වරලා ගිහිල්ලා රජුරෝට ඉදිරිපත් කළා මෙන්න හොරා මෙන්න හොරකම් කරපු දේව. එතකොට රජුරෝ තාවේක සීලිව හිටියා එතනින් එහාට මොකක්වත් අහන්න ගියේ නැහැ කෙලින්ම උල තියලා මරන්න කියලා නියම ඊට පස්සේ දැන් මේ පොඩි හාමුදුරුවන්ව උල ඉඳලා යටින් ඇනුණු උල ඉස්මොදුනේ මතුවෙලා. දැන් මේ සරියත් හාමුදුරුව බැලුවා කොටි හාමුදුරුව ඇයිද ප්‍රමාද කියලා. බලනකොට මේ සිද්ධිය දැක්ක. වහාම ගිහින් බුදුරජාණන් වහන්සේට මේක සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වහාම එතනට irdiyeම වැඩම කළා. වැඩම කළා ඉතින් බුදු කෙනෙකුට මොකද කරන්න බැරි. එක්කෝ අර රජ්ජුරුවන්ට කියලා දෙන්න තිබුණා මේ හාමුදුරුව මේ වරද්ද කළේ නැහැ කියලා. එහෙම කිව්වනම් රජ්ජුරුව ඒක අහනවා. එහෙම නැත්නම් irdi බලයෙන් මේ උල සම්පූර්ණයෙන් අහෝසි කරන්න තිබුණා. පොඩි හාමුදුරුව අරගෙන බිමින් තියන්න තිබුණා. උලක් ඇනුණද නැද්දවත් නොදැනෙන හැටියට සියල්ල සමනය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඒ එකක්වත් බුදුහාමුදුරුවෝ කළේ නැහැ. කරන්නේ නැතුව අර අර භික්ෂුන් වහන්සේට අර වේදනාව එහෙම විඳින්න ඉඩ හැරියා. ඉඩ හරින ගමන් උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා ඔබ පෙර භවයේ කරන ලද අකුසල කර්ම විපාකයක් හැටියට තමයි අද මේ දුක්ඛ විඳින්නේ. එතකොට ඔබ යලි යලිත් සසරේ උපදිනවද මේ වගේ සසර කරගත්තු කර්ම කෙලවරක් නැහැ. ඒ නිසා ඒ ජීවිතවලත් මේ වගේ කටුක අත්දැකීම් තමයි ලබන්නට සිද්ධ වෙන්නේ. ඉතින් මේක තමයි සසරේ ස්වභාවය. එතකොට ඔබ තීරණය කරන්න ඕන මේ බඳු කර්කශ ආත්ම භව තවදුරටත් ලබනවද නැද්ද කියන්නේ. මේ විදිහට අර දුක්ඛ වේදනාව විඳින්න ඉඩරලා උන්වහන්සේගේ පරමාර්ථය වෙත අවධානය යොමු කළා. අර කටුක බව නිසාම උන්වහන්සේට සසර ගමන කියන්නේ මේ තරම් පීඩාකාරී නිස්සාර දෙයක් නම් මොකටද තවත් උපදින්නේ? ඉතින් සසර මනස පුහුණු කරලා තිබුණ නිසා උන්වහන්සේ උල උඩම රහත් වුණා. එතකොට අන්න ඒ වගේ මේ සාමාන්‍ය ලෝකයා තමයි සුඛ දුක්ඛ වේදනාවන් මත දෝලණය වෙන්නේ. යැපෙන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මහබෝසත්වරේ ඊට වඩා එහා ගිය සුවිශේෂ පරමාර්ථය උන්වහන්සේට ඒක සුඛයද දුක්ඛයද උපේක්ඛාද කියන කතාවක් නෑ ලැබෙන්නේ මොකද්ද ලැබෙන එක මධ්‍යස්තව දරා ගන්නට උන්වහන්සේ පුහුණු වෙනවා. එතකොට මේ පුහුණුව තමයි අර ජීවිත පරිත්‍යාගය. උන්වහන්සේට එතකොට ශාන්තිවාදී තාපසය හැටියට ඉන්නකොට අතපය කපනවා. එතකොට එහෙම කපලා පපුවට පයින් යනලා කෝඹේ ඉවසීම කොහෙද තියෙන්නේ කියලා අහපුවාම තේ රජුරවන්ට මෙත්සිත ඇති කරන්නට තරම් තමන්ගේ මානසික උපේක්ෂාව දියුණු කරගන්න තිබුණා. එතකොට දැන් කටුක වේදනාවේදී මානසින් ප්‍රතිචාරයේ හැටියට එන්නේ උපේක්ඛාව. සෝමනස්සේවත් දෝමනස්සේවත් නෙමෙයි. ඒ මට්ටමට පුහුණු කරලා දෙනවා. එතකොට උන්වහන්සේට කායික වශයෙන් ලැබෙන්නේ මොකක්ද කියන එක සුඛයද දුක්ඛයද උපේක්ඛාවද මොකක්වත් අදාළ නැහැ. ඒ හැම තැනකදී උන්වහන්සේට මධ්‍යස්ත උපේක්ඛා සහගත ප්‍රතික්‍රියාවකින් Tamange ඉලක්කය වෙත යන්නට පුළුවන්. ඒ නිසා තමයි උන්වහන්සේට පරමාර්ථයෙන් දිනාගන්න සතර පාය වැටෙන එකද, නිරයද, කොහෙද කියන එක අදාළ නැහැ. ඒ අදාළ පරමාර්ථය සඳහා යන්න ඕන ඕන තැනක යන අවබෝධ කරන්න ඕන දෙයක් අවබෝධ කරනවා. අර වේදනාව කියන සාධකය මත උන්වහන්සේ හැසිරුණා නම් ඒකක්වත් කරන්න බෑ. එතකොට මේ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා මේවායින් අපව හසුරවන්න පුළුවන් වෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රිය නොයඩෙන තාකල් දුර්වලව පවතින තාකල්. එතකොට මේ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස ආදී මේ ඉන්ද්‍රියන්ගෙන් අපිව හසුරුවන ප්‍රමාණය අතික්‍රමණය කරලා සද්ධාවෙන් වීර්යෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අපිව හසුරුවන තැනට ඒ ඒ ධර්මයන්ගේ ඉන්ද්‍රිය ගුණය අපිට බලවත් කරන්න පුළුවන් නම් තමයි නිර්වාණය පැත්තට යන්නේ. එතකොට බෝසත්වරේ පළමු විවරණය ගන්නකොටම ওই தত্ত্বය ප්‍රගුණ කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ ඊට මුල් අවස්ථාවල මේ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස ඒවත් එක පැටලෙන්න පුළුවන්. හැබැයි නියත විවරණ ලබනකොට අනිවාර්යෙන් බුදු වෙනවා කියලා සම්මා සම්බුදු කෙනෙක් විසින් විවරණ දෙන්නෙම ආයේ මේ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස ඒවයින් මේ චරිතය හොලවන්න බෑ. හොලවන්න බැරි වෙන මට්ටමට අදාළ පරමාර්ථයත් එක්කලා උපේක්ඛා සහගතව යන්න පුළුවන් මට්ටමට ශක්තිමත් වෙනවා. ඒ නිසා බෝසත්තරේ ඒ වේදනා කියන తত্ত্বය අතික්‍රමණය කරලා ඒක නොසලකා හරිමින් ක්‍රියා කරන සුවිශේෂ චරිතය. එහෙමයි සාමහන්සේ ඒ වගේ මේ බෝසත්පරයේ තවත් දෙයක් වේදනාවත් එක්ක සම්බන්ධයි කියලා හිතෙනවා. එකක් තමයි ඒ පරිශ්‍රණය කරනකොට සුඛ වශයෙන් දුක්ඛ වශයෙන් වේදනාව පරිශ්‍රණය කරනකොට එයාට අර අනිත් සත්වයන් මේකට අහු වෙලා ඉන්න එක දකිනකොට ඒකේ අරකේ මේ ඒකේ මේ ෆෝමියුලා එක ටික ටික තේරෙනකොට නිවනට යන්නේ නැතුව ඒකේ කට්ටිය කෙරෙහි ලොකු අනුකම්පාවක් ඇති වෙනවා ඒකල කරුණාවක් ජනිත වෙන්න ඒක මහා කරුණාවක් ජනිත වෙන්න ඒක හේතු වෙනවා ඒ වගේම අනිත් කාරණේ තමයි කියලා හිතෙනවා මේ මේ මේ ආකාරයට පරිශ්‍රණයේ ඒ ඈතට දියුණු වෙනකොට එහෙම කෙනෙක්ගේ මනස ඉතාමත්ම අපිට හිතාගන්න බැරි විදිහට දියුණු කරන්න පුළුවන් තත්වයකට දියුණු වෙච්ච තත්වයකටපත් වෙනවා කියන එක. පත් වෙනවා. එතකොට දැන් ඔබතුමා කිව්වා වගේ මහබෝසත්වරේ දුක්ඛය පාදක කොටගෙනත් පරේෂණයක යෙදෙනවා සුඛය පාදක කොටගෙනත් පරේෂණයක යෙදෙනවා උපේක්ඛා පාදක කොටගෙනත් පරේෂණයක යෙදෙනවා ඒවට හේතුප්‍රත්‍ය මොනවද සාංශාරික හේතුප්‍රත්‍ය මොනවද මේ භවයේ හේතුප්‍රත්‍ය ඔක්කොම උන්වහන්සේ අධ්‍යයනය කරනවා හැබැයි උන්වහන්සේ සුඛ දුක්ඛය මත දෝලණය වෙන එකෙන් පාලනය වෙන ඒ ඉන්ද්‍රියට යටත් වෙච්ච චරිතයක් වෙන්නේ නැහැ. ඒතර අරවා අරව අවබෝධ කරන්නේ ලෝක Taman අවබෝධ කරන්නත් ලෝකයාට ඒක පැහැදිලි කරන්නත්. හැබැයි අර විවරණ ගන්න තැන වෙනකොට ඒ අවබෝධය සඳහා ඒවා අධ්‍යයනය කරනවා, පරේක්ෂණය කරනවා. හැබැයි ඒ මත දෝලණය නොවන මට්ටමට උන්වහන්සේගේ මනස ශක්තිමත්. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊටාත්ම පැහැදිලි සාදු සාදු සාදු තෙරුවන් සරණයි.